ඊළඟට අහලා තියෙනවා පවුලක ස්වාමියා හෝ භාර්යාව වඩා දාණයට කැමති නම් එක්කෙකුට දාණයට ගොඩක් අකමැති නම් ධර්මානුකූලව දන් දෙන්නේ කොහොමද? බොරු කීමට අහු වෙනවද? දන් දෙන කෙනාට අනිකා දොස් පවරනවා නම් හෝ දීම වළක්වනවා නම් ඒ පුද්ගලයාට පෞසිද්ධ වෙනවා. ඔව් දැන් බොහෝ තැන්වල මේ අර්බුදය තියෙනවා. මොකද හැම කෙනාම එක වගේ නෑ. සම සද්ධා, සම සීල, සම ත්‍යාග, සම ප්‍රඥා බුදුහාමුදුරුවෝ විවාහ වෙනකොට ඔහොම අය තමයි තෝරගන්න කියලා තියෙන්නේ. සද්ධාවෙන් සමාන අය, සීලයෙන් සමාන අය, ත්‍යාගයෙන් සමාන අය, ප්‍රඥාවෙන්. ඉතින් දැන් තෝරගෙන ඉවර නිසා ඉතින් දැන් කරන්න ඒ නිසා දැන් පුළුවන් හැටියට ගැට ගහගෙන යන එකයි කරන්න තියෙන්නේ. ඒ නිසා දැන් මේගොල්ලෝ අපි හිතන විදිහට හිතන්නේ නැහැ. මේගොල්ලෝ සද්ධාව නැහැ. මේගොල්ලෝ පරිත්‍යාගයට කැමති නැහැ කියලා ඒකත් එක්ක ගැටිලා හරියන්නේ නැහැ. දැන් මේ ප්‍රශ්නේ අහන්නේ එහෙම තැනකදී කොහොමද ක්‍රියා කරන්න ඕන කියන එකයි. ඉතින් තව කෙනෙක් දෙන දානයක් වළක්වනවා නම් ඒක හොඳ දෙයක් නෙමෙයි. හැබැයි Taman පරිස්සමින් හිතලා බලන්න ඕනේ වළක්වන්නේ කොයි වගේ අවස්ථාවකද සමහරට වළක්වන කෙනා බුද්ධිමත් වෙන්න පුළුවන් Taman නිකන් අන්ධ භක්තියෙන් කටයුතු කරනවා වෙන්න පුළුවන්. එහෙමත් අපිට පටලවෙනවා. අපිට හිතෙන්නේ අර මනුස්සයා මිත්‍යා දෘෂ්ටිකය කියලා. හැබැයි බලනකොට Taman තමයි අන්ධ භක්තියට වැටලා තියෙන අර මනුස්සයා හොඳ සිහිබුද්ධියෙන් තමයි කියන්නේ ඔක කරන්න එපයි කියලා. එතකොට අපිට හිතෙනවා මේ මනුස්සයාගේ දානයක් නේද වැදක් වෙන්නේ. ඇත්තටම කර කරන්නට යන යහපත් ක්‍රියාවක් වළක්වනවා නම් ඒක අකුසලයක්. මෝඩ වැඩක් වළක්වන්නට හදන එක නම් කරන්නේ දානේ වුණත් වැළක්වට කමන්නේ. මේ මෝඩකම නම් වළක්වන්න හදන්නේ. ඒක අකුසලයක් කියලා කියන්නේ. ඉතින් තමන් දක්ෂ වෙන්නට ඕන තමන් දන් දීමේදී කොච්චර ප්‍රායෝගිකවද ඒක කරන්නේ කියලා. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් දවසක් එක අම්මා කෙනෙක් මට දුරකථනයෙන් කතා කළා. කතා කරලා එයාම මට කිව්වා හාමුදුරනේ හෙට අපේ ගෙදර දාන්නේ ඔබ වහන්සේත් වඩිනවා. ඉතින් ඔබ වහන්සේ බණ කියන වෙලාවට අනේ පොඩ්ඩක් අපේ දරුවන්ට පැහැදිලි කරලා දෙන්න. ඒගොල්ලෝ හරියටමයි මන් දෙන දානෙට විරුද්ධ වෙනවා ඒගොල්ලෝ. ඉතින් ඒගොල්ලෝ හරියට අකුසල් කරගන්නවා. අනේ ඔබ වහන්සේට පුළුවන් නම් බණ කියනකොට පොඩ්ඩක් ඒගොල්ලන්ට කියන්න මේ දන් දෙන එකට විරුද්ධ වීමේ ආදීන පැහැදිලි කරලා දෙන්න කියලා කිව්වා. මම ඉතින් හා හොඳයි කියලා ඉතින් ඔය එක එක්කෙනා කියන කියන ඒවා අපි එකපාරට කියන්න යන්නේ නැහැ මොකද <laughs> ඒගොල්ලෝ මොන අදහසින් මොන පදනමක කියනවද දන්නේ නැහැනේ. නමුත් දැන් මේ උපාසකම්ම දැන් අපෙන් යමක් බලාපොරොත්තු වෙනවනේ දරුවන් යහම ගවන්න. ඒ නිසා දැන් දන් දෙන අවස්ථාව මම ටිකක් කල්පනාකාරීව හිටියයි දරුවෝ කොහොමද කටයුතු කරන්නේ කියලා. අර දරුවෝ බොහෝම සද්ධාවෙන් ඇවිල්ලා දානි බෙදනවා, උපස්ථාන කරනවා, සියල්ලම කරනවා. දැන් මේ අනුදානයට විරුද්ධ වෙනවා කියපු දරුවෝ. පස්සේ දාන ඉවරලා බණ කියන්නලා හැත්තෙනකොට ඒ දරුවෙක් ඇවිල්ලා මට කියනවා අනේ හාමුදුරනේ බණ කියනකොට කියන්න අපේ අම්මට මේ දන් දෙනකොට gedara මිනිස්සුත් ඉන්නවා කියලා දැනගෙන දන් දෙන්න කියලා. අම්මා කියනවා පුතාලට බණ කියන්න කියලා දැන් පුතාලා කියනවා අම්මට බණ කියලා. දැන් මොකද්ද ඇති වෙලා තියෙන අ르බුදය? දැන් දන් දීම උසස්. දන් දීම පින් සිද්ධ වෙනවා. අතහැරීම පුරුදු කරනවා. දැන් ඔය සංකල්පත් එක්ක ආරම්ම දන් දෙන්න ගත්තාම නිනව් නෑ. ගෙදර මිනිස්සු කෑවද, දරුවන්ගේ අවශ්‍යතා ඉටු කළාද මොකක්වත් නිනව් නෑ. පන්සල විතරයි එකම අරමුණ ගෙදර තියෙන සියල්ලම ගෙනින් ගෙනින් දෙනවා. දැන් දරුවෝ කියන්නේ අම්මේ දන් දුන්නට කමක් නැහැ. හැබැයි මේ ගෙදර මිනිස්සු මේ ගෙදර අයගේ අවශ්‍යතාවත් ඉටු වෙනවා. ඒව ගැනත් බලන්න. දැන් අර අම්මට එහෙම නිනව්වක් නැහැ. ඉතින් දැන් එහෙම කරනකොට තමයි අර දරුවෝ විරුද්ධ වෙන්නේ. දැන් අම්මා හිතන්නේ උන් දන් දෙනකොට ළමයි විරුද්ධ වෙනවා. මේගොල්ලෝ හරි පාපයක් කරගන්න. එහෙම තමයි අම්මා දකින්නේ. හැබැයි දරුවෝ දකින්නේ අනුන්ට දෙන්න ඕන ගෙදර මිනිස්සු ජීවත් වෙන්න ඕන. ඉතින් ඒ මොකක් නිසාද අර සමබරතාවේ නැතිකම. පරිත්‍යාගයේ කිව්ව ගමන් ඥාන සංපයුක්ත නැහැ. ශ්‍රද්ධාව මතුවෙච්ච ගමන් එතන නුවණ නැහැ. අන්න එහෙම අර අසමතුලිතතාව ඇති වෙනවා. ඒ නිසා අපි බොහොම පරිස්සම් වෙන්න ඕන. ඇත්තටම හොඳට හිතලා බලලා සත්පුරුෂ විදිහට අනුන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරන අවස්ථාවක ඒක වළක්වනවා නම් ඒක සුදුසු නැහැ. හැබැයි ඒ වළක්වන්නේ මොන විදිහෙන් දෙනකොටද කියලා අපි පරිස්සමෙන් සොයලා බලන්න ඕන. එහෙම බලලා අපට අනිවාර්යෙන් දේවල් කළ යුතුයි කියලා නියම කරන්න බෑ. අපි කොයි දේත් කරන්න වෙන්නේ පුළුවන් හැටියට. නේද? දැන් අපිට කෙලස් නසන එක තමයි සුදුසු. නමුත් ඉතින් ගිහියෙක් හැටියට අපිට එකපාරට කෙලස් නසන්න බෑ. සියලු පව්කම් වලින් වළකින එක තමයි බුදුවරුගේ අනුශාසනාව. හැබැයි ගිහියෙක් හැටියට සියලු පව්කම් වලින් වළකින්න බෑ. පුංචි පුංචි දේවල් හරි තමන් අතින් කෙරෙනවා. ඉතින් ඒ නිසා අපි උත්සාහ කරන්න නැත්තේ අපි අතින් පොඩි පොඩි අඩුපාඩු වෙනවා කියලා තවත් අඩුපාඩු කරන එක නෙමෙයි. දැනට පුළුවන් ප්‍රමාණයෙන් ටික ටික අඩු කරගෙන ඉස්සරහට යන්න. ඒ නිසා තමන්ට අනිත් අය දෙන විදිහට අතපය දිගහැරලා දෙන්න පසුබිමක් gedara නැතිනම් ඉන්න අයගේ ස්වභාවය තේරුම් අරගෙන ඒගොල්ලන්ගේ කෝපය උස්සන්නේ නැතිව ඒගොල්ලෝ අතින් පව් කරන්නට සලස්වන්නේ නැතිව ඒගොල්ලෝ විරසට කරගන්නේ නැතිව ඒ පින්කම් කරන්න තමන් එපායශීලී වෙන්න ඕනේ. ඒක බොරු කරනවා කියන එක නෙමෙයි. සමහර දේවල් අපි කරන හැම දෙයක්ම අනිත් අයට කියන්නේ නැතුව ඉන්නවා කියන එක ඒක මොකද්ද? අපි කරන හැමදේම අනිත් අයට කියන්නේ නැහැ. දැන් බොරුවක්ද ඒක කපටිකමක්ද? මොකද හිතෙන්නේ? මම කරන හැමදේම මං අනිත් අයට කියන්නේ නැහැ. ඒක කපටිකමද ප්‍රඥාවද? අන්න හරි. ඒක ප්‍රඥාව වෙන්නත් පුළුවන් කපටිකම වෙන්නත් පුළුවන්. කපටියක් උපාශීලී වෙනවා ප්‍රඥාවන්තයෙක් උපාශීලී වෙනවා දෙන්නගේ පුංචි වෙනසයි තියෙන්නේ කපටියා උපාශීලී වෙන්නේ අනුන්ට මොනවා වුණත් කමක් නැහැ මගේ වැඩේ කරගන්න ඒක තමයි කපටියාගේ අදහස ප්‍රඥාවන්තයා ඒ වගේම උපාශීලී වෙනවා මොකටද Tamanටත් ලෝකෙටත් අනර්ථයක් නොවෙන්න වැඩි යහපතක් සිදු වෙනවා ඉතින් ඒ මං කරන හොඳ වැඩේ අනේකාට කිව්වහම අනේකා හිතනවක් කරගන්නවා නම් අකුසලයක් කරගන්නවා නම් ඒ තනත්තා කරගන්න අකුසලයෙන් ඒ තනත්තා බේරන්න ඕන. අඩුතරමින් කුසලයේ කරේ නැති උනත් අකුසලයෙන් හරි බේරන්න පුළුවන්. ඉතින් ඒ සඳහා නොකියා ඉන්නවා නම් එතන තියෙන ප්‍රඥාව සහ කරුණාව. එහෙම නැතුව අනිත් එක්කෙනාට හොරෙන් කොහොම හරි මගේ වැඩේ කරගන්න ඕන කියන වංචනික අදහසක් නම් ඇති වෙන්නේ. එතන තියෙන්නේ කෛරාටිකකම, එතන තියෙන්නේ වංචා. ඒ නිසා අපි කියන අපි කරන දේවල්, අපි දන්න දේවල් ඔක්කොම අනිත් අයට කියන්න ඕන කියලා නියමයක් නැහැ. එහෙම නියම කරගත්තොත් ඉතින් ඒකත් එක්තරා මුලාවක්. දැන් මේ ඊපෙරේදත් මම අර අන්තර්ජාලයට ප්‍රකාශනයක් එකතු කරලා තිබ්බා. ඔබ කටයුතු කරනකොට 100ට 100ක්ම අවංක වුණොත් ඒක ඔබටත් අන් අයටත් අනතුරු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබේ අවංකකමට ප්‍රඥාවත් එකතු කරගන්න. එහෙනම් කියන්නේ 100ට 100ක්ම අවංකයි කියලා. 100ට 100ක්ම අවංක වෙන එක හොඳයි කියලා තමයි හිතෙන්නේ. හැබැයි 100ට 100ක් තියෙන අවංකකම විතරම නම් එතන ප්‍රඥාව නැත්තම් ලොකු අනර්ථයක් වෙන්න පුළුවන්. ලොකු අනක් යන්න පුළුවන්. එතකොට හරියට නිකන් අපි මොකක්වත් හංගන්න ඕනේ නැහනේ. ඉතින් ඇඟේ තියෙන જાති කවුරුත් දන්නවනේ මොකටද මං ඇඳුම් අඳින්නේ? නිකන් වහගෙන ඉන්න ඕනේ නැහනේ. හංගන්න ඕනේ මං නිකන් ওই වංචා කරන්නේ නැහනේ, බොරු කරන්නේ නැහනේ මං. එහෙම හිතන්න ගියොත් එහෙම එතන සදාචාරයක් ඉතුරු වෙන්නේ නැහනේ. අන්න එතනට අපිට ප්‍රඥාව තියෙන්නේ. අවංක වෙන්න ඕනේ. දේවල් අපි හංගන්න හොඳ නැහැ. හැබැයි වැසිය යුතු දේවල් වසාගෙන තියාගන්න ඕන සදාචාරයත් එක්ක. ප්‍රඥාවත් එක්ක. ඒ වගේ තමයි අපි කියන්න ඕන දේවල්. හැබැයි ඒ කියන්න ගියාම අනර්ථයක් වෙනවා නම් ඒ බඳු දේ නොකිය ඉන්න පුළුවන් වෙන්නේ. බුදුහාමුදුරෝ දේශනා කරනවා සත්‍ය වුණත් නොකිව යුතුයි ලොවට අනර්ථයක් වෙනවා. එතකොට අපි ඇත්තනේ කියන්නේ ඇත්තනේ මම කිව්වේ. ඉතින් ඇත්ත මොකටද කිව්වේ? යහපතක් වෙන්නේ යහපතක් වෙන්නේ නැත්නම් ඒ වගේ තැනක මොකටද ඇත්ත කියන්නේ? මම දන්නවා කියලා පෙන්නන්න. තමන් අන්තයේ හොර අල්ලගත්තා කියලා පෙන්නන්න. ඉතින් ඒ නිසා එතන තමයි සංවරය කියලා කියන්නේ. කිව යුතු දේ නොකිව යුතු දේ. ඒක සත්‍යද නැද්ද කියන එක විතරක් නෙමෙයි. අර්ථවත්ද අනර්ථවත්ද? ඒ කියන්නේ අපි මනුෂ්‍ය ධර්ම කියන එක ගොඩනගන්නේ අර්ථ අනර්ථය පැහැදිලි කර ගැනීමත් එක්ක. සත්‍යද අසත්‍යද කියන එක ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. හැබැයි අර්ථවත්ද අනර්ථවත්ද කියන එක ගැන අපි ඒ වගේම සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොටයි අපට ප්‍රඥාව එතන යොදාගෙන කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා දන් දීමේදී සැලකිලිමත් වෙන්න ඕන. Taman බුද්ධිමත්වද ඥානවන්තද දන් දෙන්නේ කියන එක ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. අනිත් කෙනා ඒකට විරුද්ධ වෙනවා නම් අකමැති වෙනවා නම් එබඳු තැනකදී අපි කොහොමද දන් දිය යුත්තේ මොන කාරණේ මතද ඒ තැනත්තා විරුද්ධ වෙන්නේ දැන් අහලා තියෙනවද අර බුදුහාමුදුරන්ගේ කාලේ කවුද සුමනා කුමරිය මං හිතන්නේ අනාථපිණ්ඩික සිටුතුමාගේ දියණිය දාන දීපහට ඇය විවාහ වෙන්නේ මිත්‍යා දෘෂ්ටික ස්වාමියෙක් එක්කලා ඊට පස්සේ කොහොමවත් gedara දානයක් දෙන්න අවස්ථාවක් නැහැ. අන්තිමට එතනත්තිය gedarin නික්මිලා දන් දෙන්න යන්න උත්සාහ කරනවා. ඒකට ඉඩ දෙන්නෙත් නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? ගණිකාවක් එක්කලා කතා කරලා ගණිකාව ගෙන්නලා gedarin තියලා සතියකට සැමියාගෙන් අවසර අරගෙන තමයි දාන දෙන්නේ. එතකොට ඒ ඵලලාභී කාර්තාවයි. දැන් මේ විදිහට අපි තේරුම් ගන්නට ඕන විවාහ සංස්ථාවක් පවත්වනකොට එතන තියෙන අවශ්‍යතා මොනවද අනිත් කෙනා හිතන්නේ පතන්නේ කොහොමද කටයුතු කරන්නේ කොහොමද ඒවා තේරුම් අරගෙන වැඩ කරන්න. දැන් මම මේ කියන්නේ සුමනා කුමරිය වගේ අද කාලේ වැඩ කරන්නේ. වරදොල වටා ගන්න එපා. මොකද එදා එදා තිබුණේ නගර සෝභිනිය කියලා රජු විසින් පත් කරපු මේ සූසට කලාව එහෙම නිපුණත්වය දරන සුවිශේෂ කාන්තාවක් වෘත්තීය සුදුසුකමක් හැටියට තමයි පත් කරලා තිබුණේ අර අනාචාරයේ යන පුරුෂයන් එයින් වළක්වා ගන්න ඒක රජු විසින් ඉපත් කරා. ඒක නීති විරෝධී ක්‍රියාවක් හැටියට නෙමෙයි රජු විසින් සම්මත කරලා පත් කරලා තිබුණා. ඉතින් අද කාලේ තියෙන එහෙම එකක් නෙවෙයි අද කාලේ තියෙන තනිකරම සමාජයේ හූරා කරන නීති විරෝධී නීති විරෝධී ව්‍යාපාරයක් හැටියටනේ. ඉතින් ඒවා නීතියෙන් සම්මත කරලා තිබුණා වුණත් වර්තමානයේ පවතින රටාව ඊට වඩා හරීම ලාමක තත්ත්වයක්. ඉතින් ඒ නිසා එදා තත්ත්වය සහ අද තත්ත්වය සංසන්දනය කරලා නිකන් අනුකරණය කරන්න කියන එක නෙමෙයි. ධම්මග කියලා කියන්නේ අච්චුවක් නෙමෙයි. එක එක තැනට ඒ ඒ අවස්ථාවට වෙනස් වෙනවා. ඇයිද වෙනස් වෙන්නේ? වඩාම යහපතක් සිද්ධ වෙන්නේ කොයි විදිහටද? ඒ විදිහට හරියට තේරුම් ගන්න කටයුතු කරන්න දක්ෂ වෙනවා. ඉතින් දැන් ඒ සුමනා කුමරියටත් ඒ අර්බුදේ මතු වුණානේ. මොකක්ද? අර ගණිකාව සතියකට වෙනස් වෙද්ද? හැබැයි සතියක් යනකොට ගණිකාවට අමතක වුණා දැන් සතියෙන් පස්සේ මම යන්න ඕන කියන එක. <laughs> දැන් මේ තමන්ගේ පැමියා වගේ. පස්සේ දැන් අර ගණිකාවත් එක්කම මේ ස්වාමියා අර දන් දෙන තැනට යනවා බලන්න. බලන්න යනකොට දැන් සුමනා කුමරිය දැඩි කුණු තවරගෙන අර ලිප ළඟට වෙලා කැවුම් උයනවා දානි උයනවා මේක දකිනකොට අර සිටුවරයාට හිතුණ අනේ මෙහෙම මෝඩ ගෑණියා මෙච්චර මේ දැසිදස්සෝ පිරිවරාගෙන සැප විඳින්න පුළුවන් එකේ ඒ ඔක්කොම පැත්තකින් තියලා මේ ගිහිල්ලා අර දැඩි කුණු තවරගෙන උයා පිහනවා අනේ මෙහෙමත් ස්වභාවයක් කියලා hina තමන්ගේ බිරිඳ දිහා බලලා hina hina වෙනකොට ලිරිදත් hina වෙනවා. ගණිකාව වල මගේ මහත්තයත් එක්කලා මේ ගෑනු කෙනා hina වෙන්නේ මොකද කියලා. දැන් එච්චරටම අල්ලගෙන මේ සතියට. ඊට පස්සේ කෝප වෙලා අර ගණිකාව මොකද කරන්නේ? අර කැවුමුය ඔයා හිටපු තෙල් තාච්චිය අරගෙන ඔළුවේ හැදුව සමනා කුමරිය. එතකොට ඇය කල්පනා කළේ මොකක්ද? මට සතියක් දන් දෙන්න උදව් කළේ කවුද? මේ කාන්තාව. ඒ නිසා මට සතියක් මුළුල්ලේ දන් දෙන්න උදව් කරපු කෙනාට මම කෝපය ඇති කරගන්නේ නැහැ. ඒ මගේ මම කෝපය ඇති කරගන්න නැති බව සත්‍යයි. ඒක සත්‍ය නම් මට ඒ කෝප නොවි ඉන්න පුළුවන් නම් ඒ සත්‍ය බලයෙන් මේ තෙල් වලින් මව නොදැවේවා කියලා අදිෂ්ඨාන කරගත්තා ඇල්ලතුර ටිකක් වැක් කරුවා වගේ අර සියල්ල සිසිල්ලලා ගියා කිසිම හානියක් නොවේ. ඉතින් ඒ මට්ටමට මනස හදාගන්න පුළුවන් කෙනෙකුයි එදා එහෙම කළේ. ඉතින් තමන් ඒ මට්ටමට වැඩිලා නැතිනම් එහෙම ඒවා අත්හදා බලන්න යන්න ඕනේ. තමන්ට පුළුවන් විදිහට තමන් දේවල් පවත්වාගෙන යන්න උත්සාහගෙන ඒ නිසා මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන එක අනුන් කරපු දේවල් තමන් කරන්න යනවා කියන එක නෙමෙයි තමන් ඉන්න ස්වභාවයේ තේරුම් අරගෙන තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් දේවල් පුහුණු කරන එකයි අවශ්‍ය වෙන්නේ